ඉතින් අපි කලින් වීඩියෝ එකේ සඳහන් කරා ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් තියෙනවා නම් අපේ ලක්ෂණ අපි ළඟ ඇති වෙන තත්ත්ව මොනවද කියලා ඒ වගේ ලක්ෂණ අපි ළඟ තියෙනවා නම් ඔබ ඔබ දන්නවා නම් ඔබට තේරෙනවා නම් ඔබට තියෙන ડિප්‍රෙෂන් කියලා මතක තියාගන්න මේක මේ එක රැයින් රිකවර් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඉක්මනින් ඊට වේගයෙන් සනීප කරගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. මේ தත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ දශමෙන් දශමේ. පියවරෙන් පියවරේ වැඩ කරලා තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. පුංචි පුංචි පියවරවල් වලින් තමයි අපිට මේකෙන් නැගිටින්න පුළුවන් වෙන්නේ. වේගෙන් නැගිටින්න බෑ. ඔබ ඉස්සර වෙලාම ඒක මතක තියාගන්න ඕනේ. මොකද වර්තමාන මිනිසුන්ට හැම දෙයකටම ෂණික ප්‍රතිඵල හොයලා ඇබ්බැහියක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ මානුෂීය ප්‍රශ්නවලටත් මානසික හැඟීම් වලින් ඇතිවන පීඩාවලටත් ෂණික ප්‍රතිඵල ඉල්ලනවා. එහෙම ඒවා නැහැ. අපිට මේ ડિප්‍රෙෂන් නෙමෙයි channel එකේ කතා කරන අනිකුත් දේවල් සතිය සම්බන්ධයෙන් වැඩ කරද්දිත් මේ මනසට හැඟීම් ආවේග එනේවටත් ක්ෂණික ප්‍රතිඵල ඉල්ලගෙන ගොඩාක් අය කතා කරන්නේ. එහෙම ලැබෙන්නේ නැහැ. මේක පුහුණුවකින් මේක කාලයක් තිස්සේ පුහුණුවකින් තමයි මේ දේවල් වලින් අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ මුලින්ම මතක තියාගන්න හදිස්සි ප්‍රතිඵල ගන්න බෑ ડિප්‍රෙෂන් වලට. ඒ කියන්නේ කිසිම බටහිර වෛද්‍ය ලෝකයේ ප්‍රතිකාර නැතුව තනියෙන් නැගිටින ක්‍රමය මේ කියලා දෙන්නේ තමන් විසින් ඒ කියන්නේ ටැබ්ලට් ගන්නෙ නැතුව. බටහිර ලෝකේ බටහිර වෙදකමකට යන්නේ නැතුව සනීප කරගන්න විදිය ડિප්‍රෙෂන් වලින් නැගිටින විදිය අපි මේ කතා කරන්නේ. ඉතින් කාට හරි සුද්දාගේ බෙහෙත් ගන්න ඕන නම් ඒකට යන්න පුළුවන්. නමුත් පෞද්ගලිකව මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මානස සම්බන්ධයෙන් වැඩ කරන, මානස කියන්නේ මොකද්ද කියලා දන්න කිසිම කෙනෙක් මානසික ප්‍රශ්න වලට සුද්දාගේ බෙහෙත් අනුමත කරන්නේත් නැහැ. අපේ මිනිස්සු ඒක පස්සේ දිව්වට මොකද ඒකෙන් වෙන්නේ තියෙන තත්ත තවත් නරක අතර හැරෙන එක විතරයි. ડિප්‍රෙෂන් සනීප වෙන්න ඉඩ කඩ ඇතියි. හැබැයි වෙන මොන හරි දෙයක් අපිට හදලා තමයි ඒක සනීප වෙන්නේ. ඒ වගේම ડિප්‍රෙෂන් වලට යම් කිසි මට්ටමකට නැගිටින්න උදව් ගන්න බටහිර බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. ඒ තමයි ක්ලිනිකල් මට්ටමට මේ ලෙඩේ යනවා. අපිට අහපව හැරෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් වල ලෙවල්ස් තියෙනවා. සමහර අයගේ මානසික තත්ත්වත් බලපානවා. ඉතින් මේ ලෙවල් එක එක ලෙවල් තියෙන නිසා සමහර ඩේන්ජරස් තත්ත්වරට ගියොත් මොකද අපේ මනස වැඩ කරන්නේ ස්නායුත් එක්ක සම්බන්ධ වෙලානේ. ස්නායු වල දුර්වලකම වැඩි වෙන්න වැඩි වෙන්න මනස රිකවර් කරගන්න නැගිටව ගන්න අමාරු වෙනවා. ඉතින් හරියට දැන් මනස කියන්නේ එනර්ජි එකක්. ඒ එනර්ජි එක පවතින මාධ්‍යයක් ඕනේ. ඒ මාධ්‍ය මාධ්‍ය ස්නායු වලින් ලබා ගන්නවා. එතකොට ස්නායු ගොඩාක් يعني මේ ડિප්‍රෙෂන් කියන தත්ත්වය ගොඩාක් දුරට අමාරුවේ වැටලා ගොඩාක් දුර ගිහිල්ලා නම් අපිට මේ මනස කියන එනර්ජි එක වැඩ කරන්න අර ස්නායු කියන මාධ්‍ය යම්කිසි මට්ටමකට බෙහෙත් වලින් වෙනස් කරලා මේ මාධ්‍ය හදලා දෙන්න ඕනේ. ඇත්තටම ওই බටහිර බෙහෙත් වලින් කරන්නේ ස්නායු වලට බලපෑමක් හෝමෝන සිස්ටම් එකට බලපෑමක් කරන එක විතරයි. මනස කියන එනර්ජි එක වෙනස් කරන්න කිසිම බටහිර බෙහෙතකට බෑ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ස්නායු වල තත්ත්ව හෝමෝන වල තත්ත්ව එහෙම කරනවා අර මනසට හොඳින් වැඩෙන්න මනසට හොඳින් නැගිටින්න හෝමෝන අන්බැලන්සින් එක හදනවා ස්නායු වල තියෙන අඩුව හදලා දෙනවා බෙහෙතෙන් එච්චරයි කරන්නේ එහෙම නැතුව කවදාවත් මනස වෙනස් කරන්න බෑ බෙහෙතකින් ඒ නිසා අපිට තේරෙනවා නම් මේ බෙහෙතකට යන්නෙම නැතුව සනීප කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් බෙහෙතකට නොයා සනීප කරගන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩාක් දුරට ගිහිල්ලා නම් අර ස්නායු වල හෝමෝන වල අන්බැලන්ස් එක පොඩ්ඩක් එහෙම කරගන්න බෙහෙත් ඔබට ගන්න වෙනවා. හැබැයි දිගින් දිගටම නෙමෙයි. හෝමෝන වල අන්බැලන්ස් එක හැදුනට පස්සේ ඔබ දැනගන්න ඕනේ බෙහෙත් නැතුව මේක සනීප කරගන්න. ඒ නිසා මේක වේගයෙන් ඉක්මනින් සනීප කරගන්න පුළුවන් තත්යක් නෙමෙයි ඔබ ඒක මුලින්ම මතක තියාගන්න ඕනේ දෙවනියට මතක තියාගන්න ඕනේ தত্ত্বය තමයි ડિප්‍රෙෂන් කියන தত্ত্বයට උපදෙස් ගන්නවා නම් ડિප්‍රෙෂන් හැදිලා සනීප වුණු කෙනෙකුට විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. ડિප්‍රෙෂන් හැදිච්චි නැති කිසිම කෙනෙකුට මේ තාත තේරුම් ගන්න බෑ. ඒ නිසා ඔබ මුලින්ම පරිස්සම් වෙන්න ඕනි දේ තමයි ડિප්‍රෙෂන් හැදිලා සනීප වුණු කෙනෙක්ගෙන් විතරක් උපදෙස් ගන්න යන්න වෙන කාටවත් කියන්න එපා කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ මේ මානසිකත්වය. ඒ වගේම ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුටත් තව ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙක්, ඒ කියන්නේ ડિප්‍රෙෂන් හැදිලා සනීප වුණු කෙනෙකුට උනත් තව කෙනෙකුගේ මේ தත්ත්වය තේරුම් ගන්නත් ලේසි නැහැ. මොකද එකිනෙකාගේ රෝග ලක්ෂණ එකිනෙකා ඉන්න මට්ටම් වෙනස් නිසා. ඒ නිසා ડિප්‍රෙෂන් ගැන තේරෙන, ડિප්‍රෙෂන් දන්න, ඒක හැදිලා සනීප වුණු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. එහෙම නැතිනම් විශේෂයෙන් විපස්සනාව කියන එක හොඳට ස්පර්ශ කරපු කෙනෙකුට මේවට උපදෙස් දෙන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්න හේතුව තමයි විපස්සනාව කියන්නේ මනසත් එක්ක ගනුදෙනු කරන දෙයක්. හිත කියවන්න ලැබෙන අවස්ථාවක් තමයි විපස්සනාව කියන්නේ. ඉතින් හිත කියන එක හොඳට කියවලා තේරුම් ගත්තු කෙනෙකුට මේ தত্ত্ব තේරුම් ගන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ડિප්‍රෙෂන් හැදිලා මේ ලක්ෂණ තියෙනවා නම් හැම කෙනාටම කියාගෙන යන්න එපා. ඒගොල්ලන්ගෙන් උදව් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගොඩාක් වෙලාවට සිද්ධ වෙනවා ડિප්‍රෙෂන් හැදිලා සනීපුණු කෙනෙක් හෝ මේ වගේ තත්යකට උපදෙස් දෙන තේරෙන කෙනෙක් හොයාගන්න. එහෙම කෙනෙක් නැතිනම් ඔබට සිද්ධ වෙනවා තනිව නැගිටින්න. මේ ડિප්‍රෙෂන් කියන தත්ත්වය හඳුනාගත්තට පස්සේ අන්තර්ජාලයේ ඕන තරම් ඔබට තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි. ඒ දේවල් වලින් තනියෙන් ඔබට නැගිටින සිද්ධ වෙනවා. ඒක තමයි ඔබ දෙවණියට මතක තියාගන්න ඕනි කාරණය. තුන්වෙනියට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ඇත්තටම ડિප්‍රෙෂන් කියලා කියන්නේ ලැජ්ජ වෙන්නවත්, මැරෙන්න හිතෙන්නවත්, විඳවන්නවත් ඕනි දෙයක් නෙමෙයි. මොකද ડિප්‍රෙෂන් කියන්නේ ඊටාම වාසනාවක්. මම දකින විදිහට. මොකද ડિප්‍රෙෂන් හැදිලා සනීප වුණු කෙනෙක් අනිවාර්යෙන්ම ඒකෙන් නැගිටපු කෙනෙක් පුදුම තරම් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒක එහෙමමයි. ඒක නැහැ කියන්න පුළුවන් කෙනෙක් නෑ. මේකෙන් නැගිට්ටොත් කෙනෙක් ડિප්‍රෙෂන් වලින් කෙනෙක් නැගිට්ටොත් එයා නැගිටින්නේ ડિප්‍රෙෂන් හැදෙන තත්ත්වයේ හිටියට වැඩිය විශාල ශක්තිමත් කෙනෙක් බවට පත් වෙලා. එයා මනසින් දියුණු තත්වයකට යනවා. එයාගේ මනස ලෙවල් අප් වෙනවා. එයාගේ කොන්සියස් ලෙවල් එක ඉහළට යනවා ડિප්‍රෙෂන් හැදිලා රිකවර් වුණොත්. පුදුමාකාර වාසනාවක සැඟවිලා තියෙනවා ડિප්‍රෙෂන් අස්සේ. ඒ නිසා ඔබට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා නම් මතක තියාගන්න. ඒක ඔබ අඳුනගෙන නම් ඔබ සතුටින් නැගී සිටින්න. මොකද ඔබ නැගිටට පස්සේ ඔබ වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා නැගිටින්නේ. ශක්තිමත් කෙනෙක් බවට පත් වෙලා තමයි ඔබ නැගිටින්නේ. මෙන්න මේ කාරණා ටික ඔබ මුලින්ම මතක තියාගෙනයි ડિප්‍රෙෂන් හැදලා තියෙනවා නම් සනීප කරගන්න පටන් ගන්න ඕනි. ඉතින් මේකෙන් නැගිටින්න අවශ්‍ය පියවරවල කිහිපයක් මම ඔබට කියලා දෙනවා. ඉතින් විශ්වාසයෙන් ඔබ මේ දේවල් උවමනාවෙන් කරොත් ඔබට අනිවාර්යයෙන්ම නැගිටින්න පුළුවන් ડિප්‍රෙෂන් වලින් රිකවර් වෙන්න පුළුවන් ડિප්‍රෙෂන් සනීප කරගන්න පුළුවන් කියලා <clears throat> මම විශ්වාසයෙන් කියනවා. හරියට මේ කරොත් ඔබට සනීප වෙන්න පුළුවන්. ඉතින් පළවෙනියටම මම කියන්නේ මතක තියාගන්න අපේ ශරීරය හැදිලා තියෙන මම මේ ඇතුළත කාරණාත් එක්ක ඔබට මේ විස්තර කරන්නේ එතකොට තමයි ඔබට විශ්වාසය එන්නේ කොහොමද මේකෙන් සනීප වෙන්නේ කියලා. ඒ නිසා ඉවසීමෙන් අහගෙන ඉන්න. අපේ ශරීරය හැදිලා තියෙන සතර මහා ධාතු වලින් කියලා අපි ධර්මයට අනුව දන්නවා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ කියන්නේ ඝන දේවල්, ද්‍රව දේවල්, ගින් රස්නේ ගතියකින් සහ වායෝ ගතියකින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ડિප්‍රෙෂන් හැදුනහම මම කලින් දාපු වීඩියෝ එක ඔබ හරියට ඇහුවා නම් ડિප්‍රෙෂන් හැදුනාම අපේ ශරීරයේ යම් යම් වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. ශාරීරික අපහසුතා ටිකක් දැනෙන්න ගන්නවා. ඒ වගේම අපිට එක එක ලක්ෂණ තියෙනවා. මේ හැම දෙයකටම මේ සතර මහා ධාතුන්ගේ අන්බැලන්ස් එකක් මේ ධාතුන් වැරදි විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ශරීරය හරියට පවතින්නේ නැත්තේ ඒකයි. ශරීරයට අපහසුතා දැනෙන්නේ දැනෙන්නේ ඒකයි. එතකොට මේ සතර මහා ධාතු බැලන්ස් කරන්න අපිට සිද්ධ වෙනවා. ඒක බැලන්ස් කරනකොට ඔබේ ඔබේ ශරීරයේ ඇතිවන අපහසුතාව ගොඩාක් දුර්වලතා ගොඩාක් අඩු වෙන්න ගන්නවා සහ ඒක මනසටත් බලපානවා. ඒ නිසා ඉවසීමෙන් අහන්න මම මේ රෝග ලක්ෂණවල කිව්වා එකක් එකක් තමයි අපිට නාන්න හිතෙන්නේ නැහැ. නාන්න ඕනි නැහැ. එයාට වතුරක් ඕනි නැහැ. ඒ වගේම වතුර බොන්නවත් හිතෙන්නේ නැහැ. කන්න බොන්න හිතෙන්නේ නැහනේ වෙනදට වැඩිය වතුර බොන ප්‍රමාණයත් අඩු වෙනවා මේ ડિප්‍රෙෂන් හැදුනාම නාන්නෙම හිතෙන්නේ නැහැ රෙද්දක් හොදන්න හිතෙන්නේ නැහැ මූණකට හොදන්න හිතෙන්නේ නැහැ එතකොට අපේ ඇඟට අවශ්‍ය ආපෝ ධාතුව කියන්නේ අපේ ඇඟට වතුර අවශ්‍යයි 100ට විශාල ප්‍රතිශතය. ඒක නැතුව යනවා. ඒක සෑහෙන වශයෙන් ડિප්‍රෙෂන් වලින් අඩියට වැටෙන්න බලපානවා. ඒ නිසා පළවෙනියටම කියන්න ඕනේ වතුර අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම දින පතාම නාන්න ඕනි. ඒක මම රෙකමන්ඩ් කරන ක්‍රමයක් තියෙනවා. පුළුවන් නම් දවල් 12ට කලින් නාලා හවසට වොෂ් එකක් දාගන්න. හවසට නාන්න පුළුවන් නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසට දෙපාරක් ඇඟට වතුර වැටෙන්න ඕනේ. ඒකට මම කියන ක්‍රමය තමයි 12ට කලින් නාන්න. 12ට කලින් නාලා උදේ වරුවේ ඕනම වෙලාවක නාලා. එතකොට ඊට පස්සේ අපි දවල් දවසේ වැඩ කරාම දාඩිය දානවා. ඕනනම් හවසටත් නාන්න නැතිනම් වොෂ් එකක් දාන්න. වොෂ් එකක් අනිවාර්යෙන් දාන්න. එතකොට ඔබ මතක තියාගන්න ඕනි මේ විදිහට නානකොට වේලාව අරගෙන නාන්න ඕනි. ඔබ දැන් දන්නවා අවංකව ඔබට ડિප්‍රෙෂන් තියෙනවා නාන්න කම්මැලි. ඒක දැන දැනම ඔබ වෙලා අරගෙන හෙමින් සැරේ නාන්න ඕනි. මං කෝවා මේකෙන් නැගිටින්න කල් යනවා. Tamanට ලොකු උනන්දුවක් වමනාවක් කැපකිරීමක් තියෙනුනේ නැගිටින්න. ඒ නිසා ඔබේ හිත කියයි නාන්න බෑ කියලා. ඔබේ හිත කියයි මේ ඇති ඔහෙන් උඩින් පල්ලෙන් නාමු කියලා. එතකොට ඔබ දන්නවනේ ඒක ડિප්‍රෙෂන් ලක්ෂණයක් කියලා. එහෙනම් ඔබ දැනගන්න ඕනේ හිත එහෙම කියද්දිත් ඒක දැනගෙන අමාරුවෙන් අකමැත්තෙන් උනත් වැඩිපුර ඔබ නාන්න ඕනේ. වෙලා අරගෙන නාන්න ඕනේ. සනීපයක් එන විදිහට නාන්න ඕනේ. අවසර වොෂ්ක දාගත්තාමත් එහෙමයි. එහෙම නාලා අනිවාර්යෙන්ම නාද්දිත් වොෂ්ක දාද්දිත් ඒ ඒ අවස්ථා දෙකේදීම අලුත් ඇඳුමක්, ෆ්‍රෙෂ් ඇඳුමක් අඳින්න ඕනේ. අනිවාර්යෙන්ම අඳින්න ඕනේ අලුත් ඇඳුමක්. ඒක මතක තියාගන්න හොඳට. මේ පිරිසිදුකම අත්‍යවශ්‍යයි ડિප්‍රෙෂන් වලින් නැගිටින්න. ඒක නැතිනම් ඔබට නැගිටින ලේසි නැහැ. ඒ නිසා මතක ඇතුව පිරිසිදුකම තියාගන්න. වතුර හොඳට බොන්න ඕනේ ඊළඟ එක. කල්පනා කර කර මතක් කර කර වතුර බොන්න ඕනේ විශේෂයෙන් තමන්ගේ ළඟම වතුර බෝතලයක් තියාගන්න. ඊට පස්සේ කේ වතුර ගොඩක් බිව්වහම টয়ලට් යන්න ඕනේ නැහැ කියලා. ඔව්. টয়ලට් යන්න ඕනේ වෙනවා. ඒක සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වුණත් ඔබ අනිවාර්යයෙන්ම වැඩිපුර වතුර බොන්න ඕනේ. විශේෂයෙන් උදේ පාන්දර නැගිට්ටහමත් ඇඟ රත් වෙලා යන රස්නේ පානයක් බොන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැතිනම් ඔබ කැමති නම් ඇල් වතුර හරි කමක් නැහැ වැඩිපුර බොන්න ඕනේ. මේක පළවෙනි එක. මේක අපේ ඇඟේ ආපෝ ධාතුව සමබර කරනවා. අපේ ඇඟට අවශ්‍ය වතුර ටික දෙනවා. ඒක නැති වුණොත් ඔබට නැගිටින්න බෑ. ඔන්න ඕක අංක 1. අංක 2 තමයි සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් විශේෂයෙන් අලුත් නැවුම් කෑම ඔබ කන්න ඕනේ විශේෂයෙන් ශනික කෑම නම් ලං කරන්නවත් එපා විශේෂයෙන් කොත්තු රයිස් වගේ දේවල් වර්තමාන මිනිස්සු ඒවෙන් ડિප්‍රෙෂන් වැඩි කරනවා. ෂෝට් ඊට්ස් ડિප්‍රෙෂන් වැඩි කරනවා. මේකෙන් අපේ ඇඟේ පටවි ධාතුව ඝන දේවල් ටික සමබර කරනවා. කියන්නේ ඇඟට අර හයිය දේවල් ටික දාන්න ඕනේ. කෑම කන්න මම අපේ රෝග ලක්ෂණ වල තියෙනවා කන්න අපිට හිතෙන්නේ එක්ක වැඩිපුර කන්න හිතනවා. එක්ක කෑමට පෙරේතකම වැඩි වෙනවා. නැත්තම් කෑම කන්නම ඕනේ නැහැ කියලා හිතනවා. එතකොට කෑමට පෙරේතකම ඇවිල්ලා නම් ඔබට අර නාන්න හිතුන්නේ හිතෙන්නේ නැති එකට අපි උත්සාහයෙන් නානවා වගේ ඔබ දැනගන්නුනේ මට මෙච්චර පෙරේතකම එන්නේ මෙච්චර කන්න හිතෙන ડિප්‍රෙෂන් නිසා ඒ නිසා ඔබට උමනාව තියෙන්නේ ඔබට ශක්තිය තියෙන්න ඕනේ කෑම පාලනයක් කරන්න. කලින්ට වැඩිය කෑම වැඩියෙන් කනවා නම් ඒක අඩු කරන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් ෂණික කෑම නවත්තන්න ෆ්‍රෙෂ් කෑමක් කන්න ඕනේ. ආහාර රටාව නැවත කලින් ක්‍රමයට ඔබ බලෙන් හරි ගේන්නම ඕනේ. එහෙම නැත්තම් මේක කරගෙන යන්න බෑ. ඔන්න ඕකෙන් අපේ ඇඟේ පටවි ධාතුව සමබර වෙනවා. තුන්වෙනි එක අපේ ඇඟේ තියෙනවා තේජෝ ධාතු උෂ්ණයක්. ඔබ අනිවාර්යයෙන්ම ඉර එළියට මුණ දෙන්න ඕනේ. මේ ડિප්‍රෙෂන් හැදුනාම තියෙන තත්ත්වයක් තමයි මම කලින් වීඩියෝ එකේ කිව්වා අපිට පාඩුවේ තනි තනි වෙලා හුදකලාව ලෝකෙම්ම හැංගිලා ඉන්න හැඟීමක් එනවා. ගොඩක් වෙලාවට අපි අපේ කාමරයට කොටු වෙනවා විශේෂයෙන් ඇඳට කොටු වෙනවා ඇඳ බදාගෙන ඉන්න හිතෙනවා ඒ නිසා කාමරයට කොටු වෙලා ඉන්න ප්‍රමාණය ඔබ අනිවාර්යෙන්ම උවමනාවෙන්ම අඩු කරන්න ඕනේ. ඔබට පුළුවන් නම් ඔබේ කාමරයට අත්‍යවශ්‍ය දෙයකට සහ නිදා ගන්න වෙලාවට විතරක් යන්න. අනිත් හැම වෙලෙම කරන්න තියෙන වැඩ පුළුවන් තරම් එලිමහනේ කරන්න. විශේෂයෙන් නිදා ගන්න යන එක. නිදා ගන්න රැයට විතරක් ඇඳ අල්ලන්න. ඇඳට යන්න. අනිත් හැම වෙලාවෙම පුළුවන් තරම් එලිමහනට වෙලා ඉන්න ඕනේ. ඔබ පුළුවන් තරම් ඉර එළියට විවෘත වෙන්න ඕනේ. ඔබට නැගිටින්න ඕනේ නම්. මොකද ડિප්‍රෙෂන් හැදුනාම අඳුරට අපි හරි කැමති. ડિප්‍රෙෂන් හැදුනාම පාඩුවේ තමන්ගේ කාමරයට වැදිලා හුදකලාව මුළු ගැන්ලා ඉන්න හිතන ඒක හොඳම නැති දෙයක්. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඔබේ හිත කියන්නේ අඳුරට යන්න ඔබේ හිත කියන්නේ පාඩුවේ ඉන්න ඔබේ හිත කියන්නේ කාමරයට කොටු වෙන්න එතකොට ඔබ දැනගන්න ඕනේ ඒක ડિප්‍රෙෂන් වල ලක්ෂණයක් ඒ නිසා ඔබ හිතාමතාම උනන්දුවෙන් ඉර එළියට නිරාවරණය වෙන්න ඕනේ ඉර එළිය වැටෙන තැන්වල ඉන්න ඕනේ. ඕන් ඔක තුන්වෙනි එක එකෙන් අපේ ඇඟේ උෂ්ණත්වය තේජෝ ධාතුව සමබර වෙනවා. හතරවෙනි එක අපේ ඇඟේ තියෙනවා වායෝ ධාතුව කියලා එකක්. ඒක සමබර කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ස්වභාවික හුලං හමන තැන්වල නිතරම ඉන්න ඕනේ. ෆෑන් එක පාවිච්චි කර නොයනවා නම් තමයි වඩා හොඳ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි ඇඟට හුලං ඕනි කියලා ෆෑන් දැම්මට වැඩක් නැහැ. ඔබ නිකන් එලිමහනකට ගිහිල්ලා බලන්න ස්වභාවික හුලං වදිනකොට මනසට දැනෙන සාහනය. ඒක ඔබ විඳින්න ඕනේ. ඔබ හිතාමතාම යන්න ඕනේ එළියට. මේ විදිහට අපේ ඇඟේ සතර මහා ධාතු සමබර විය යුතුයි. සමබර නොවුනොත් මේක කරන්න බෑ. මේක අපේ කයට දෙන සපෝට් එකක්. මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඔබට නැගිටින්න බෑ. ඒක උනන්දුවෙන් කරන්න ඕනේ. එතකොට මේ වතුර කියන ප්‍රශ්නේත් ආහාර කියන ප්‍රශ්නේත් ඉරේලිය කියන දේත් හුලං කියන දේත් මේ හතරම අපිට ලැබෙනවා ස්වභාවික පරිසරයට ටික ටික ලං වෙනවා ඔන්න මේ හතර ලං කරගන්න ඔබට දෙන බෝනස් ටෙක්නික් එක තමයි පරිසරයත් එක්ක වැඩිපුර ගත කරන කාලය වැඩි කරන්න ඕනේ. එතකොට ඔබට මේ ටික ඉබේම ලැබෙනවා. පරිසරය විඳින්න පුරුදු කරන්න ඕනේ. පරිසරයට යන්න දැනගන්න ඕනේ. එලිමහන ඉන්න කියන්නේ ඒකයි. එලිමහනේ ගිහිල්ලා මොකක් හරි වැඩක් කරන්න ඕනි. එතකොට මේ කාරණා හතර ලැබෙනවා. ඔන්න ඔය හතරට ඔබ ප්‍රධාන වශයෙන් මුල් තැන දෙන්න ඕනේ. ඔන්න ඔතන කරුණු හතරක් තියෙනවා. ඒ හතර ලං කරගන්න බෝනස් එකකුත් මම ඔබට කිව්වා. ඒ හතර කරාට පස්සේ ඔය හතර පුරුදුනාට පස්සේ පස්වෙනි උපදේශ තමයි ඔබ අනිවාර්යෙන්ම උදේ නැගිටින්න ඕනේ. රෑ එළි වෙනකන් කියන්නේ පාන්දර 6 7 8 වෙනකන් නිදි යන්නම එපා. ඒක ડિප්‍රෙෂන් වලට තල්ලු කරනවා. අඩු ගානේ උදේ 5ටවත් නැගිටින්න. ඊට කලින් නැගිටින්න පුළුවන් නම් ඒක ඊටාම හොඳයි. 5ටවත් නැගිටින්න ඕනේ. අනිවාර්යයෙන්ම එලාම් එකක් තියලා හරි මුල් කාලේ නැගිටින්න ඕනේ. නැගිටලා ඔබ හොඳට මූණකට සෝදගෙන හොඳට පිරිසිදු වෙලා මූණකට සෝදගෙන ඇඟ රත් වෙන රස්නේ පානයක් මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ මද රස්නේ උණු වතුර එකක්. එහෙම නැත්නම් ඔබට ප්‍රියජනක ඕනම වතුර එකක් බොන්න ඕනේ. බීලා ඔබ උදේ පාන්දර මේ නැගිටලා ඒ ටික කරලා නිදහස් තැනකට එක්කෝ එලිමහන් තැනකට හරි කොහේ හරි නිදහස් තැනකට ගිහිල්ලා ඇස් පියාගෙන මම මේක අමතර එකතු කරන කාරණයක් ඇස් පියාගෙන ඔබේ ජීවිතයේ අද අලුත් දවසක ජීවත් කරවන්න ඔබට ඉඩ ලැබුණට ඒකට ස්තුති කරන්න ඉගෙන ගන්න. තෑන් කරන්න ඉගෙන ගන්න. ඇස් පියාගෙන නිස්කලංකේ ඔබ ඊයරෑ නින්දේදී ඔබේ ජීවිතයට මරණය ගෙනහලා දෙන්නේ නැතුව අද දවසේ අලුත් දවසක ඔබට ජීවිතයට මුහුණ දෙන්න ඔබට අලුත් ඉරක් දකින්න ඉඩ ලැබුණට ඉඩ දුන්නට ස්තුති කරන්න. මොකද ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් හැදුනහම ජීවිතේ ලැබිච්ච දේවල් වලට වැඩිය මේ දැනට තියෙන පුංචි පුංචි දේවල් වලට ස්තුති කරනවට වැඩිය අපි ගොඩාක් ලාට නෙගටිව් සිතුවිලි වලින් තමයි ඉන්නේ. ඒ නිසා තමයි මම කලින් වීඩියෝ එකේ කිව්වේ අපිට ජීවත් වෙන්නත් බැරි මැරෙන්නත් බැරි හැඟීමක් එනවා. ඒ වගේම ජීවිතේ අරමුණක් නැතුව යනවා. ජීවිතේ කිසිම වැඩක් නැහැ කියලා දැනෙන්න ගන්නවා. කිසිම වටිනාකමක් මගේ ජීවිතේ නැහැ කියලා හිතෙනවා. හැබැයි අපි චුට්ට චුට්ට මගේ ජීවිතේ වටින දේවල් ටික හොයන්න පටන් ගන්නවා මේ ස්තුති කිරීමෙන්. අඩු ගානේ මට අලුත් දවසක ඉරේලිය දකින්න අලුත් දවසක ජීවත් වෙන ලැබුණා මොනවා නැතත් ඒකට හදවතින්ම ස්තුති කරන්න. ඊළඟ එක ඔබට මෙහෙම ජීවිතේ පවත්ව ගන්න නැතුවම බැරි දේ තමයි හුස්ම. හුස්ම නැති වුණොත් ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ වෙනකන් ජීවත් වෙන හුස්ම ටික ලබා දුන්නට මේ ගහකොළ වැල පරිසරය සබාධම සහිත විශ්වයට ස්තුති කරන්න. ඔබට මේ හුස්ම ටික නොලබුණා නම් වෙන මොනවා තිබුණත් වැඩක් නැහැ. අඩු ගානේ ඔබ ජීවත් වෙනවා. ඔබ මෙතන ජීවත් වෙනවා ඒ ඇති ඔබ මේ ජීවත් වෙන තැනින් තමයි ඔබට අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙන්නේ අලුත් පාරක් ජීවිතයට හදා ගන්න පුළුවන් වෙන්නේ ඒකට ජීවත් වෙලා ඉන්න ඕනේ ඒකට හුස්ම ඕනේ ඒ හුස්ම ටිකට ස්තුති කරන්න ඒ වගේ ඔබට චූටි චූටි දේවල් මේ ජීවිතේ පවත් ගන්න දැනට තියෙන මේ චූටි චූටි දේවල් ඔබේ අතපය හතර තියෙනවා කැඩිලා නැතුව ඔබේ අතපය හතර ඔබට ශක්තිමත් අතපය හතරක් තියෙනවා ජීවිතේ ඇවිද්දව ගන්න ජීවිතේ පවත්වන්න ඒකට ස්තුති කරන්න ඔබේ ඔය ජීවිතේ ඔබට ওই විදිහට දුන්න ඔබේ ආදරණීය අම්මට තාත්තට ස්තුති කරන්න ඔබට කන්න බොන දීලා ලේ දහඩිය වගුරවලා ඔබ හදපු අම්මට තාත්තට ස්තුති කරන්න. ඒක මනසට සතුටක් එන විදිහට කරන්න ඕනේ. මොකද ડિප්‍රෙෂන් වලදී අපිට සතුට නැති වෙන එක තමයි ප්‍රධානම කාරණය. ඒ නිසා මනසට සතුට එන විදිහට අපි මේ ටික කරන්න ඕනේ. ස්තුති කරන්න. ඔන්න ඔක තමයි පස්වෙනි උපදේශය. හයවෙනි උපදෙස තමයි උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අල්ලන්න එපා. අපි ගොඩාක් පුරුදු වෙලා තියෙනවා උදේ පාන්දර අලුතෙන්ම දවස පටන් ගන්නකොටම ෆෝන් එක කියන කුණු ගොඩ අල්ලගන්න. ඒක ડિප්‍රෙෂන් වලින් නැගිටින්න සෑහෙන බාධා කරනවා. ඒක ඔබ හොඳට හිතට කියලා දෙන්න. මොකද අපි අපි ෆෝන් එක අපි හිතමු හරි අපි ෆෝන් එක ගත්තා කියලා. අපි දැන් ડિප්‍රෙෂන් වල ඉන්නේ. උදේ පාන්දරම දවස පටන් ගන්නකොටම ඔය ડિප්‍රෙෂන් මානසිකත්වය වැඩි කරන දේවල් ඔය ෆෝන් එකෙන් අපි ඕන තරම් දකින්න පුළුවන් අහන්න පුළුවන්. ඒක මුළු දවසටම බලපානවා. ඒ නිසා උදේ නැගිට ගමන් ෆෝන් එක අල්ලන්න එපා. අර නැගිටලා මූණකට හොදලා ස්තුති කරාට පස්සේ ගිහිල්ලා ඕනනම් වැඩක් කරන්න කුස්සියේ අම්මට තාත්තට උදව් කරන්න. අම්මා උයනවනේ උදේ පාන්දර හැම ගෙදරකම එමු නැත්නම් ඒවට උදව් කරන්න, ගෙයක් අස්පස් කරන්න, මිදුල අතු ගන්න. ඒ ඒ වැඩවලට යන්න ෆෝන් එක එවෙලම අල්ලන්න එපා. නැගිට ගමන්. ඒක මනසට සෑහෙන බලපානවා. හැබැයි ඔබේ හිත කියයි ෆෝන් එක අල්ලන්න කියලා. ෆෝන් එක ගන්න කියලා හිත කෑ ගහලා කියනවා. ඒකට ඕනිම කියනවා. ඒ හිත ඔබ දකින්න ඕනේ. අපි මෙච්චර කල් වශී වුණේ ඒකට. ඒක උගුලක් බව ඔබ දැනගන්න ඕනේ. ඔබේ හිත එහෙම කියනවා. ඒක ඔබ අඳුන ගන්න හිතට ඕනි විදිහටයි අපි මෙච්චර කල් වැඩ කරේ. දැන් ඔබ හිතට ඕනි විදිහට නෙමෙයි ඔබ ඔබට ඕනි විදිහට ජීවත් වෙන්න ඕනි කියලා මතක තියාගන්න. මොකද ඔබට ඔබේ වැහැල්ලා ඉන්න තැනින් ගොඩ ගන්න ඕනි නම් ඔබ ඔබට ඕනි විදිහට වැඩ කරන්න ඕනි හිතට ඕනි විදිහට නෙමෙයි. ඒ නිසා උදේම මනස කාබාසිනියම් කරගන්න එපා ෆෝන් එක අල්ලලා. නැගිටට පස්සේ අඩු ගානේ නැගිටලා පැය දෙකක්වත් යනකම් ෆෝන් එක පාවිච්චි කරන්න එපා. ඒක ඊළඟ උපදේශ ඒ වගේම මතක තියාගන්න ඒකට මම එකතු කරනවා ඊළඟ උපදේශات රෑට නිදාගන්න යද්දී අපිට නිින්ද යන්නේ නැහනේ ડિප්‍රෙෂන් හැදිච්ච අයට නිදින ස්ලීපින් පැටර්න් එක අවුල් යනවා. ඒතර නිින්ද යන්නේ නැති හන්දා අපි ලේසියෙන්ම කරන්නේ ෆෝන් එක කඩාලා කඩාලා ඉන්න එක. ඒකෙන් වෙන්නේ තවත් මේක නරකකට හැරෙන එක. ඒ නිසා කොච්චර තමන්ට නිින්ද නොගියත් අටටවත් අඩු ගානේ ෆෝන් එක අයින් කරන්න. ෆෝන් එක ඕෆ් කරලම පැත්තකට දාන්න. ඊට පස්සේ ඔබ ඇඳට ගිහිල්ලා සනීපෙට නිදා ගන්නනේ මම ඒකට වෙනම ක්‍රමයක් කියලා දෙන්නම්. කොච්චර නිින්ද නොගියත් ෆෝන් එක අල්ලන්න එපා රැයට. ගන්න එපා. ඒක ඔබට සෑහෙන බලපානවා නිින්ද තවත් නැති කරන්න. ඒ නිසා ෆෝන් එක රැයට නිදා ගන්න ගියත් ගන්න එපා. අඩු ගානේ 8ටවත් ෆෝන් එක අයින් කරන්න ඕනි. ඊළඟ එක. මේක තමයි ඊළඟ එක. ඒ තමයි අත්‍යවශ්‍යයි අපිට නිින්ද යන එක. නිින්ද අවශ්‍යයි මොකද දැන් නිින්ද අපේ අන්බැලන්ස් වෙලා ස්ලීපින් පැටර්න් එක කැඩලානේ තියෙන ડિප්‍රෙෂන් හැදිච්ච අයට එහෙමයි. එතකොට මේ නිින්ද ආයෙත් හරි පැටර්න් එකට ගන්න ඕනේ, සමබර කරන්න ඕනේ, සෞඛ්‍ය සම්පන්න විදිහට නිදියන්න ඕනේ. ඒ නිසා අපි පුළුවන් තරම් රැට හරි වෙලාවට නිදා ගන්නත් හරි වෙලාවට හැරෙන්නත් පුළුවන් මේ ක්‍රමේ හදා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන්න තියෙන හැමදේම අපි කරන්න ඕනේ. ඒකට බලපානවා මං කලින් කියපු ෆෝන් එක කලින්ම ඕෆ් කරන එක. ඕෆ් කරලා මම මේකට පුංචි ටෙක්නික් එකක් කියා දෙනවා ඔබට නිින්ද යන්න. මම කලින් වීඩියෝ එකේ කිව්වා අපිට කිසිම ඉරියව්වක් තියාගන්න බෑ නිදාගන්න ගියත් එහෙට දඟලනවා මෙහෙට දඟලනවා කිසිම ඉරියව්වක් සැප පහසුවක් ගෙනහලා දෙන්නේ නැහැ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා නිදාගන්න ගියාට පස්සේ හොඳ ෆ්‍රෙෂ් ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඔබ නිදාගන්න ගියාට පස්සේ මම මේක කියන පොඩි ටෙක්නික් එකක් ඔබ ඔබට ඔබ කලින් නිදාගත්තු පහසු ඉරියව්වක් තියෙනවනේ අපි හැම කෙනෙකුටම නිින්ද යන සැප පහසු ඉරියව්වක් තියෙනවා. ඒ ඉරියව්වට යන්න. ඒ ඉරියව්වට ගිහිල්ලා S2 පියාගෙන අද දවසේ මේ වෙනකන් ඔබට ජීවත් වෙන්න ඉඩ දුන්නට ස්තුති කරන්න. අර පාන්දරම උදේ නැගිටින ජීවිතේ බේරලා දුන්නට ස්තුති කරා වගේ රෑ නිින්දට යන්න කලින් නිදා ගන්න මේ මොහොත දක්වාම ඔබට ජීවත් වෙන ඉඩ ලබා දුන්නට සියලුම ශක්තියින්ට ස්තුති කරන්න. පළවෙනි එක. දෙවෙනි එක ඔබට අපිට ડિප්‍රෙෂන් වගේ දෙයක් එන්නේ යම් යම් කිසි ප්‍රශ්න නිසා. ඔබේ මනසට යම් කිසි ගැටලුවක් එන නිසා. එතකොට මේ වෙනකොට මට යම් කිසි ගැටලු ප්‍රශ්න පීඩා කරදර තියෙනවා නම් මගේ හිතේ යම් කිසි දුකක් වේදනාවක් පීඩාවක් තියෙනවා නම් මේ සියල්ලම මම සබහා දහමට ස්වභාවිකත්වයට විශ්වයට යුනිවර්ස් එකට රිලීස් කරනවා මුදා හරිනවා. මොකද මේ සියල්ලම එනර්ජිස් ටිකක්. විශ්වය කියන්නේ සබාධම කියන්නේ එනර්ජිස් ටිකක්. ඒ එනර්ජිස් වැඩ කරන්නේ ඒ වාට අදාළ පැටර්න් එකකට. එතකොට ඔබට තියෙන සියලුම දුක් දුම්නස් කම්කටොළු කරදර බාධක ප්‍රශ්න මම මේ සියල්ල මේ මොහොතේ රිලීස් කරනවා සබාධමට. අතහරිනවා. ඒ කියන්නේ අපි හිතන් ඉන්නේ මේ ප්‍රශ්න මම අම්මා විසඳන්න ඕනි කියලා රෑ නිදා ගන්න ගියාම ඕව ගැන හිත හිතා හිත හිතා විඳවනවා. අන්න ඒ මනසින් බේරෙන ටෙක්නික් එකක් මම මේ ඔබට කියා දෙන්නේ. මට තියෙන සියලුම ප්‍රශ්න මම මේ මොහොතේ යුනිවර්ස් එකට විශ්වයට සබාධහමට මුදා හරිනවා මොකද මම දන්නවා මේ සියල්ලම වැඩ කරන්නේ එනර්ජිස් වල පැටර්න් එකකට. ඒ නිසා මේ හැම ප්‍රශ්නයකටම ගැටලුවකටම විසඳුම් සුදුසු වෙලාවට මට ලැබෙනවා කියලා මට විශ්වාසයි. ඒව ගැන මම නිකන් අමුතුවෙන් වද වෙන්නේ හිත කරදර ගන්න ඕනේ නෑ. ඒවට අවශ්‍ය විසඳුම් සුදුසු වෙලාවට මට ලැබෙනවා. ඒ නිසා මම මේ සියල්ල මේ මොහොතේ මගේ හිතින් අයින් කරනවා, මුදා හරිනවා, රිලීස් කරනවා. ඒ ඒක අවංකව හිතුවොත් ඔබේ මනසට ලොකු සහනයක් එනවා. නිදහසක් එනවා මම මේ ඕන නැති දේවල් ගැන හිත කරදර ගන්න කියලා ඔබට දැනෙනවා. ඒ නිදහස් මනස ඔබට නිින්ද ඉක්මනින් ගෙනහල්ලා දෙන්න හේතු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඊට පස්සේ ඔබ ඒ ඒ ওই කාරණා දෙක මුලින්ම ඒ වෙනකන් ජීවත් වෙන්න ඉඩ දුන්නට ස්තුති කරලා ඔබේ සියලුම ප්‍රශ්න මුදා හැරලා හිත නිදහස් කරගෙන ඔබ ඇඳේ ඇලවෙලා ඉන්නකොට ඔබට දැනෙනවා නොයෙක් ෆීලිංස් අපේ ඇඟ ඇඳේ ගෑවිලා තියෙද්දි කොට්ටෙට වැදිලා තියෙද්දි අපිට සනීපදායක සුවදායක දැනීමක් දැනෙනවා ඒ දැනීමට අවධානය දෙන්න ඒ දැනීමට අවධානය දීලා ඒ සනීපේ විඳිමින් ඒ සනීපෙට අවධානය දෙන්න ඕනේ. කායික සනීපෙට අවධානය දීගෙන ඉන්න වැඩි වෙලා යන්න කලින් ඔබට නිින්ද එනවා. එහෙම නැතිනම් අපි උඩු බැලිය අතට නිදාගෙන ඉන්නවනම් උඩ අතට නිදාගෙන ඉන්නවනම් අපේ අපි හුස්ම ගන්නකොට අපේ බඩේ චලනයක් තියෙනවා. පිම්බෙන හැකිලෙන චලනයක් දැනෙන්න ගන්නවා. ඔබේ එක අතක් හෝ අත් දෙකම හෝ බඩ උඩින් තියාගෙන ඒ චලනයට අවධානය දීගෙන ඉන්න ඔබට නිින්ද ඉක්මනින් එනවා. හොඳම දේ තමයි අර ශරීරයට දැනෙන ෆීලිංස් ටිකට අවධානය දීගෙන ඉන්න එක. ඒ විදිහට ඔබ කොච්චර නිින්ද නොගියත් නිින්ද ගන්න ওই ටෙක්නික් එක පාවිච්චි කරන්න. ඒ වගේම නිින්දට අදාළ තව දෙයක් තමයි අපි ડિප්‍රෙෂන් හැදුනහම මට නිින්ද යන්නේ නැති එක ප්‍රශ්නයක් නිින්ද යන්නේ නැති එක ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කියලා නිින්ද නැති එකට බය වෙනවා. නිින්ද බලෙන් ගන්න හදනවා. ඒ නිසාම ඔබට නිින්ද එන්නේ නැහැ. ඒ නිසා මෙතනදි මතක තියාගන්න හොඳට ඔබ නිදාගන්න ගියාම ඔබ හිතට කියලා දෙන්න ඕනි මට නිින්ද ගියත් එකයි මට නැතත් එකයි මම යන්නේ ඇලවෙන්න. නිින්ද එන වෙලාවක එයි ඕනි වෙලාවක එයි මට ඒක ප්‍රශ්නයක් නැහැ. නිින්ද නොයන එක ප්‍රශ්නයක් කියන එක ඔබේ මනසෙන් අයින් වෙන්න ඕනේ. එතකොට තමයි ඔබ නිින්ද නැති එකට බය අයින් වෙන්නේ සහ නිින්ද බලෙන් ගන්න හදන එක අයින් වෙන්නේ. ඒ දෙක තියෙන තාක්කල් නිින්ද නැති එකට බය සහ නිින්ද බලෙන් ගන්න හදන එක තියෙන තාක්කල් ඔබට නිින්ද එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා නිදා ගන්න ගියාම නිින්ද නෑනේ නෑනේ නෑනේ තාම නෑනේ කිය හිතන්න හිතන්න ඔබට නිින්ද එන්නේ නෑ. ඒ නිසා මං අර කීපෙක් කරගෙන ඉන්න එළි වෙනකම්ම නිින්ද නොගියත් ප්‍රශ්නයක් නෑ කියන තැන ඉන්න. එතකොට නිින්ද ස්වභාවයෙන්ම එනවා. ඕනම දෙයක් බලෙන් ගන්න යනකොට අපිට ගන්න බැරි වෙනවා. ඒ නිසා නිින්ද බලෙන් ගන්න හදන්න එපා. ඔන්න ඔය ටෙක්නික් එක තමයි ඊළඟට ඔය උපක්‍රමයේ ඔබ යොදන්න ඕනි මේකෙන් ගැලවෙන්න නම්. ඊළඟ එක තමයි මම කලින් කිව්ව නාන එකේදී පිරිසිදුකමයි පිළිවෙලයි අත්‍යවශ්‍යයි. ඔබ බලන ડિප්‍රෙෂන් හැදුනහම අපි ඉන්න තැන සෑහෙන අපිලිවෙල වෙනවා. ඒක හොඳ නැති දෙයක්. ඔබ ආයෙත් ඔබ ඉන්න තැන පිරිසිදු කරන්න ඕනේ, පිළිවෙල කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ වැඩ කරන්න ඕනේ. ડિප්‍රෙෂන් හැදුනාම වැඩ කරන්න හිතෙන්නේ මං කලින් වීඩියෝ එකේ කිව්වනේ ගයක් අතු ගන්න හිතෙන්නේ නැහැ, මිදුලක් අතු ගන්න හිතෙන්නේ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, මොකුත් කරන්න හිතෙන්නේ කොච්චර මෙසි එකක් තිබුණත්, කොච්චර අවුල්ලා තිබුණත් අපේ රූම් එක අපිට ප්‍රශ්නයක් නැහැ වගේ හිතෙනවා. ඒක හරියන්නේ නැහැ. ඔබේ ඇඳුම් රැක් එක ඔබ පිළිවෙලට නමලාස් කරන්න ඕනේ. ඔබේ කබඩ්, ඔබේ මේස, ඇඳ ඉතාම පිරිසිදු අලුතෙන් ඇඳට ඇඳ රෙද්දක් කොට්ට උරයක් බෙඩ්ෂීට් ඒවා අලුතෙන් දාන්න ඕනේ. තියෙන ඒවා සෝදන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිරිසිදුකම අත්‍යවශ්‍යයි. එතකොට ඔබ බිසී වෙලා ඇඟ වෙහෙසලා වැඩ කරනවා. එතකොට මේ පිරිසිදු කිරීම පිළිවෙල කිරීම වලට යොමු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දහඩිය දාන විදිහට වැඩක් කරන්න ඕනේ. මොකක් හරි අඩු ගානේ මල් පැල හරි හිටවන්න මිදුල හරි සුද්ධ කරන්න මොකක් හරි ඔබ ඇඟ වෙහෙසවලා අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනි අපි අපි ડિප්‍රෙෂන් හැදුනාම ඇඟ වෙහෙසවන්න කම්මැලිකමක් එනවා බෑ හිතෙනවා ඔහේ මුළු ගැන්නිලා ඉන්නවා ඒක නිසා ඔබට ડિප්‍රෙෂන් වැඩි කරනවා ඒ නිසා මේක දැනගෙනම ඔබ අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. දහඩිය ගලන තරමට වැඩ කරන ඊට පස්සේ හොඳට නාලා පිරිසිදු වෙන්න ඕනේ. අලුත් ඇඳුම් නිතරම අඳින්න ඕනේ. අනිවාර්යෙන් විශේෂයෙන් ඔබේ රූම් එක ඉතාම ලස්සනට පිරිසිදුව පිළිවෙල කරන්න. ඔබට මේකට මම පොඩි උපක්‍රමයක් කියන්නම්. ඔබේ කාමරේ තියෙන ඇඳ මේස තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරන්න. ඒවා වෙනස් කරලා කාමරේ උපකරණ තියෙන තැන් වෙනස් කරලා කාමරේ අලුතෙන් ලස්සනට හදන්න. ඔබ ඉන්න ගෙදර ලස්සනට තියාගන්න. ඔබේ මිදුල ලස්සනට අතු ගන්න. අතු ගන්න එකත් උඩින් පල්ලෙන් අතු ගන්න හිතෙන ડિප්‍රෙෂන් කරා තියනකොට එතකොට මේ වෙලාවට මේ නැගිටින්න ඕන නම් ලස්සනට මිදුලාම දින්න. කෙනෙකුට දැක්කහම ආස හිතෙන විදිහට මිදුලාම දින්න. ලස්සනට තියාගන්න. ඒක විඳින්න. ඒ දේ විඳින්න. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි පිරිසිදුකමයි පිළිවෙලයි ඔබට නැගිටින්න ඕනි නම්. ඊළඟ එක තමයි මම කලින් උපදේශකදිත් කිව්වා ඒ තමයි ඔබ පරිසරයට යන්න ඕනි විශේෂයෙන් සෙරෙප්පු නැතුව මහ පොළොවේ ඇවිදින්න. ඇවිදින්න ඉගෙන ගන්න ඕනේ. තනකොළ බිස්සක හරි වැලි පොලවක හරි සෙරෙප්පු නැතුව ඇවිදින්න පරිසරයට යන්න පරිසරය විඳින්න ඕනේ. මේකෙන් වෙන්නේ අර ડિප්‍රෙෂන් වැඩි කරන්න එක එක කිමිකල් ස්‍රාවය හෝමෝන ස්‍රාවය වෙනවා ඒවා ස්‍රාවය වෙන එක අඩු වෙන ගන්නවා ඔබ පරිසරයට ගිහාම සෙරෙප්පු නැතුව නිරුවත් දෙපා වලින් මහ පොළොවේ අඩිය තියලා ඇවිදින්න ඇවිදිනකොට බලන්නේ යටිපතුලට දැනෙන දැනීම කොච්චර සහනයක් තියනවාද කියලා. තනකොළ පොළවක, කොළ රොඩු තියෙන පොළවක, වැලි පොළවක පරිසරයට ගිහිල්ලා ඒ පරිසරයේ නිස්කලංක තැනක පාක් එකක හරි නිස්කලංකින් ඒ ඇවිදින්න පුළුවන් කැලේක සහනයක් තියෙන තැනක ඇවිදින්න නිරුවත් දෙපාවලින්. එතකොට ඒකෙන් අර හෝමෝන ස්‍රාවය වෙන එක අඩු වෙන්න ගන්නවා. ડિප්‍රෙෂන් වැඩි කරන එකෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා මේකෙන් නැගී සිටින්න. ඒ නිසා අනිවාර්යයෙන්ම පරිසරයට යන්න ඕනේ, සෙරෙප්පු නැතුව ඇවිදින එක පුරුදු කරගන්න ඕනි වෙනවා. ඊළඟ උපදේශ තමයි ඔබට නිතරම දැන් ડિප්‍රෙෂන් වල තියෙන තත්වයක් නේ මැරෙන්න හිතෙන එක. නිතරම වගේ සිතවිල්ල එනවා නම් මැරෙන්න හිතනවා නම් වහාම ඔබ කෙනෙක්ගෙන් උදව් ගන්න ඕනේ. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ ડિප්‍රෙෂන් හැදිලා සනීප වුණු කෙනෙක්ගෙන් හරි මේකට උපදෙස් දෙන්න හැකියාව තියනවා කියලා හිතන කෙනෙකුට හරි ඔබ මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හැබැයි කිසිවක් අඩු නැතුව සියලුම විස්තර ඔබේ කෙනාට විවෘතව කියන්න ඕනේ ඔබට උදව් ඕනේ නම්. ඒ ගැන දන්නේ නැති කෙනෙකුට කියන්න එපා. කිව්වට ඔබට උදව් ලැබෙන්නේ තවත් නරක අතට හැරෙන එක විතරයි වෙන්නේ. මොකද මේ ડિප්‍රෙෂන් වගේ තත්ත්වයකට උදව් ඉල්ලුවොත් මේක දන්නේ නැති කෙනෙක් කියන්නේ ඔක ගණන් ගන්න එපා. ඔක ඉක්මනට හරියයි. ඕක සනීප වෙයි. අපි හැමෝටම ওই වගේ නරක දවස් එනවා. ඕක අඩු වෙලා යයි. ඔයාට තියෙන හොඳ දේවල් ගැන හිතන්න. උඹට කොච්චර හොඳ දේවල් තියෙනවද? ඇයි ඔය අනම්මනම් ගැන හිතන්නේ? අතෑරලා දාපම් බං. උඹට වෙලා තියෙන දේ මේ මට තේරෙනවා. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්න ඔය වගේ වචන කියනවා මේක ගැන දන්නේ නැති අය. ඒක කියන්න කියන්න ඒ කෙනාට තේරෙනවා මුන්ට මේක තේරෙන්නේ නැහැ මං කියන දේ. එතකොට ඒ ડિප්‍රෙෂන් හැදිලා තියෙන කෙනාට අර කෙනත් එපා වෙනවා. ඒ විශේෂයෙන් ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට ඔබ උදව් දෙනවා නම් ඔය වචන ටික කියන්නත් එපා. ඒගොල්ලන්ට තවත් එපා වෙනවා. ඔය ඔය වචන ටික විශේෂයෙන් කියන්න එපා. ඔබ ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට උපදෙස් දෙනවා නම් ඕක ගණන් ගන්න එපා මචං. ඕක අතහැරලා දාපන්. ඕවා හොම තමයි. ඕවා හොඳ වෙයි. ඔය වගේ දේවල් අපිටත් වෙනවා. ඕවා හිතන්න දෙයක්ද? උඹට කොච්චර ඔය ටෙඩිය දේවල් තියනවද? අතහැරලා දාපන්. ඒවා කියන්නම එපා. ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට. ඒවා කිව්වම එයාට එපා වෙනවා. තවත් තවත් නරක අතට හැරෙනවා. මොකද එයා ඉන්න මානසික තත්ත්වයට ඔය උපදෙස් හරියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් කියන්නත් එපා. ඒ මේ වගේ දේවල් කියයි කියලා හිතන කෙනෙකුට ඔබ ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා නම් ඒ බව කියන්නත් එපා. උපදෙස් දෙන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට විතරක් ඔබ විවෘතවම ඔබේ මානසිකත්වය ඔබ හෙලි කරන්න ඕනි. ඊළඟ උපදෙස තමයි ඔබට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා කියන එක ගැන නිතරම හිතන්න එපා. ડિප්‍රෙෂන් තිබුණත් එකයි මට නැතත් එකයි කියලා ඒ හැඟීම අතහරින්න ඕනේ. මට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා කියන හැඟීම අතහරින්න ඕනේ. ඒ ඔබ හොඳට බලන්න ඒ මට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා කියන එක අතහැරලා ඔය ඉන්න විදිහට normal විදිහට ඉන්න ගියාම මනසට විශාල සහනයක් දැනෙන්න ගන්නවා. ඒක තියෙද්දිත් මට මේ ජීවිතය දිනදා කරගෙන යන්න තියෙන වෙන ටික කරගෙන යන්න පුළුවන් කියන තත්වෙන් වැඩ කරගෙන යන්න. නිතරම මර ડિප්‍රෙෂන් ડિප්‍රෙෂන් ડિප්‍රෙෂන් කියලා හිතන්න යන්න එපා. ඔය තියෙනවා නම් තිබුණ දේ. ඒත් මට මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ડિප්‍රෙෂන් තිබ්බත් එකයි මට නැගත් එකයි කියන හැඟීමෙන් ඉන්න. එතකොට අර මනසේ තියෙන ලොකු බරක් නිදහස් වෙනවා වගේ දැනෙනවා. නිතරම මේ ડિප්‍රෙෂන් තියෙනවා කියලා හිතන්න ගත්තාම ඒ හිතන්න හිතන්න ඒකම වදයක් වෙනවා. ඒකම ડિප්‍රෙෂන් වැඩි වෙන්න හේතු වෙනවා. ඒ වගේම ඔබට උදව් කරන ඔබේ වටේ ඉන්න අයනොත් ඔබට සපෝට් එකක් ඕනි ඇත්තටම. ඒගොල්ලොත් ඔබට ડિප්‍රෙෂන් කියලා කතා නොකර ඉන්න ඕනේ. විශේෂයෙන් ඔබ ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට උදව් කරනවා නම් අර ડિප්‍රෙෂන්ද ડિප්‍රෙෂන්ද කිය ඒ ගැනම නිතර නිතර කතා කරන්න එපා. ඒ කෙනා එක්ක නිකන් සතුරු දනවන දේවල් වලට ඒ කෙනාව ඇදලා ගන්න. සතුටින් ඉන්න පොඩ්ඩක් ඇවිදින්න යන්න. විනෝදයකට එක්කන් යන්න. ඒ කෙනාව එක්කන් යන්න. නිකන් normally. අර ගැන කතා කරන්න එපා. උඹට දැන් හොඳයිද මචං? ඒ ගැන හිතන්න එපා. උදව් කරන අය දැනගන්න ඕනේ. ඒක කතා නොකර එයා ගැන ඇලර්ට් එකේ ඉඳගෙන එයාගේ මනස ඒ විදිහට හදන්න. ඊළඟට මම කලින් කිව්වා ඔබට උදව් දෙන්න පුළුවන් කෙනෙකුට කියන්න කියලා. ඉතින් උදව් දෙන අය විශේෂයෙන් දැනගන්න ඕනේ ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට උදව් දෙනවා නම් ඒ කෙනාගේ එයාව සතුටින් තියන්න පුළුවන් පුළුවන් පුළුවන් විදියට එයාට උදව් දෙන්න ඕනේ. ඔබට ડિප්‍රෙෂන් හැදිලා නම් ඔබ කතා කරන්නේ ඔබ කෝල් එකකින් කතා කරත් ඔබ ඇසුරු කරන්නේ ඔබ සතුටින් තියන අයයි. ඔබට සතුට තමයි මෙතනදි ඉතාම වැදගත් වෙන්නේ. ડિප්‍රෙෂනෙන් නැගිටින්න මූලිකවම ඕනි වෙන්නේ සතුටින් ඉන්න එක නිසා ඔබ කෙනෙකුට කතා කරත් ඔබව සතුටින් තියන්න පුළුවන් කෙනෙකුට කතා කරන්න. උදව් කරන අය මතක තියාගන්න ડિප්‍රෙෂන් හැදිච්ච අය නිතරම සතුටින් තියන්න ඕනේ. ඒ අයව සතුටින් තියන්න පුළුවන් හැමදේම ඔබ කරන්න ඕනේ. ඒ අය ළඟින් ඉන්න ඕනේ. ඒ අයව රැක බලා ගන්න වා කියලා දැනෙන්න ඔයගොල්ලෝ ළඟින් ඉන්න ඕනේ. ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙක් සාමාන්‍යයෙන් තනි වෙන්නනේ බලන්නේ ඒගොල්ලන්ට ලෝකෙම එපා වෙලානේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ දේවල් වලින් පැනලා ගිහිල්ලා පාඩුවේ හැංගිලා ජීවත් වෙන්න හදන්නේ. ඒ මානසිකත්වය ඇති වෙනවා ඔබ ඒ අයට ආදරෙන් සැලකුවේ නැතිනම්. ඒ අයව සතුටින් තිබුවේ නැත්තම්. එතකොට ඔබ අර කලින් කිව්වාගේ එක එක කතා කිව්වොත් ඒ අය තවත් ලෝකෙන් හැංගෙන්න බලන්නේ. ඒ නිසා ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙක්ව රැක බලා ගන්නවා නම් ඒගොල්ලෝ ළඟින්ම ඉඳගෙන සතුටින් තියන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා නැගිටින්න. හැබැයි මතක තියාගන්න ඔබට ડિප්‍රෙෂන් හැදිලා නම් ඒ විදිහට ඔබව රැක බලා ගන්න කෙනෙක් නැතිනම් ඒ විදිහට ඔබට උදව් දෙන්නේ නැතිනම් අනිත් අය ඒ විදිහට ඔබව සතුටින් තියන්නේ නැතිනම් ඔබට සිද්ධ වෙනවා තනියම මේ දෙයට මුහුණ දෙන්න. ඔබ ඔබව සතුටින් තියන ක්‍රම සහ විදිය ඔබට තනියම හොයාගන්න සිද්ධ වෙනවා. එතකොට ඔබට සිද්ධ වෙනවා තනියම එලියට යන්න තනියම සතුටින් හිතෙන්න පික්නික් එකකට යන්න තනියම අනිත් අයත් එක්ක විනෝද වෙන වැඩකට යන්න ඔබට තනියම මේ දේවල් කරගන්න වෙනවා. හැබැයි මම පෞද්ගලිකව කියනවා මෙතනදී කෙනෙක්ගෙන් උදව් අරගෙන මේක නැගිටිනවට වැඩිය තනියම නැගිටින්න පුළුවන් නම් ඔබ පුළුවන් පුදුම තරම් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. තව කෙනෙක් මත යැපිලා නැගිටින එක නරකයි කියනවා නෙමෙයි. මම දන්න දෙයක් මේක තනියම නැගිට්ටොත් ඔබ පුදුම තරම් ශක්තිමත් චරිතයක් බවට පත් වෙනවා. ඔබට තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නෑ. ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක්, ඊටාම සංකීර්ණ තත්ත්වයක්. ඊටාම අසරණ මානසික හැඟීමක් ඒකට තනියෙන් මොන දෙලා නැගිටින්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. හැබැයි අමාරුයි නම් මම කියන්නේ තනියම නැගිටින්න දඟලලා බොරුවට අමාරුයි වැටෙන්න කියලා. උපදෙස් ගන්න. ඒකට කමක් නැහැ. එහෙම නැතිනම් ඔබ සතුටින් තියන්න එහෙම කෙනෙක් නැතිනම් ඔබට තියෙන්නේ තනියම මේකට මුහුණ දෙන්න. මොකද මේක ඔබේ ජීවිතේ. විශේෂයෙන් ওই ලංකාවේ යගේ තියෙන ස්වභාවයක් තමයි මේ වගේ තත්ත්ව කාටවත් කියන ලැජ්ජයි. හංගගෙන ඉන්නවා. ඉතින් ඒ ඒ නිසා තනියම මේක නැගිටින උත්සාහ ගන්න ලැජ්ජාවක් තියෙනවා නම් විශ්වාසනීය කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට කියලා උපදෙස් ගන්න. ඒ නිසා ඔන්න ඔය ටික තමයි මට ඔබට කියන්න තියෙන මේකෙන් නැගිටින්න. ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ 10 දෙනෙකුට එක්කෙනෙකුට 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට වගේ ડિප්‍රෙෂන් තියෙනවා. ඊටත් වැඩි වගේ වෙන්න පුළුවන් ප්‍රතිශතය. ඒ නිසා ඔබ මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කරලා බලන්න. ඔබ ජීවිතේ මුණ ගැහෙන උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරද්දි මිනිස්සු මුණ ගැහුනහම ඒගොල්ලොත් එක්ක hina වෙලා කතා කරන්න ඔබව හිනස්සන අයත් එක්ක ඔබව සතුටින් තියන අයත් එක්ක කතා බහ කරන්න ඒ අය වැසුරු කරගෙන ඉන්න විශේෂයෙන් මතක තියාගන්න වැදගත්ම දේ ඔබ තාමත් ජීවත් වෙනවා ඔබට තවමත් ඉඩ තියෙනවා ඔබට තවමත් අවස්ථාව තියෙනවා ඔබේ ජීවිතය අලුතින් පටන් ගන්න ඔබේ ජීවිතයේ අලුත් මාවතකට අරගෙන යන්න. ඔබේ ජීවිතේ නැවත පුබුදව ගන්න ඔබට අවස්ථාව තියෙනවා. මොකද ඔබ තාමත් ජීවත් වෙනවා. ඒක ගැන සතුටු වෙන්න. ඒක ගැන ස්තුති කරන්න. ඔන්න ඔය ටෙක්නික් ටික හරියට අනුගමනය කරොත් ඔබට නැගිටින්න පුළුවන් වෙනවා. ඊට අමතරව මම කියනවා දෙයක් මගේ channel එකේ මම නිතරම කතා කරන දේ සතිය. ඔය ටික හෙමින් හෙමින් කරන ගමන් පුළුවන් විදිහට හෙමින් හෙමින් සතිය කියන එක පුරුදු කරන්න පටන් ගන්න. එකපාරට බැරි වෙයි සතිය කියන එක පුරුදු කරන්න. හෙමින් කරන්න. ඔය ඔය කියන ක්‍රම ක්‍රම සහ විදි ටික අනුගමනය කරලා යම් කිසි මට්ටමකදී ඔබට දැනේ මම දැන් ටික ටික හොඳ වෙගෙන එනවා කියලා. එතකොට හෙමින් හෙමින් සතිය කියන එක එකට ඇතුල් කරගන්න. හදිස්සි වෙන්න එපා සතිය පුරුදු කරන්න එක කරන්න බෑ. මුලින් එක කරන්න බෑ. ඒ නිසා ඔය ක්‍රම සහ විදි ටික අනුගමනය කරලා ඊට පස්සේ සතියත් එකතු කරගන්න ඔබට අනිවාර්යයෙන්ම සනීප වෙනවා. ඒක කරන්න පුළුවන්. මතක තියාගන්න ડિප්‍රෙෂන් කියන්නේ ඔබ ඉවෝල්ව් වෙන්න හදන තැනක්. ඔබේ ටර්නින් පොයින්ට් එකක් ඔබේ ජීවිතේ. ડિප්‍රෙෂන් කියන්නේ ඇත්තම නරක දෙයක් නෙමෙයි මම දකින විදිහට පෞද්ගලික ජීවිතයට වාසනාව කැඳන තැනක්. ඒ නිසා උවමනාවෙන් උනන්දුවෙන් මේ ක්‍රම සහ විදි ටික අනුගමනය කරන්න ඔබට සුව වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි